සඳහා මේ උතුම් ධර්ම දානමය පින්කම හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ඉක්මනින් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ආශිර්වාදාත්මක සිතින් ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් දෙව් බඹුන් ඇතුළු සියලු ලෝකවාසී සත්වයින්ටත් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන සිදු කරන මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ඒ දායක පින්වත්තුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ එදිනදා ජීවිතයේදී සතිය පවත්වා ගැනීමෙන් කෙලෙස් තවන ආකාරය සහ එමගින් නිර්වාණ අවබෝධය සඳහා ප්‍රඥාව වැඩි දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට කෙටියෙන් සිහිපත් කළොත් සතිය සහ සම්පජඤ්ඤය දෛනික ජීවිතේ පවත්වා ගන්නෙ කොහොමද පුරුදු පුහුණු කරන්නේ කොහොමද ඒ තුලින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යොමු වෙන්නේ කොහොමද කියන කාරණය අද ධර්ම දේශනාව තුලින් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ අඹපාලි වග්ගයේහි දැක්වෙන සතෝ සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද වටිනා දේශනා පාඩයක් සතෝ භික්කවේ භික්ඛු විහෙරෙය්‍ය සම්පජානෝ අයං වෝ අම්හාකං අනුශාසනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මහණෙනි භික්ෂුව සිහියෙන් සහ නුවණින් යුක්තව මනා දැනුමෙන් සහ සිහියෙන් යුක්තව වාසය කරන්නේය යන මෙය අපගේ අනුශාසනාවයි කියලා පතාගතයන් වහන්සේ එහිදී දේශනා කරනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට යම් අනුශාසනාවක් කළ යුතු නම් ඒ අනුශාසනාව වෙන්නේ කුමක්ද? නිරන්තරයෙන් සිහියෙන් සහ නුවණින් වාසය කරන්න කියන මේ අනුශාසනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා කතංච භික්කවේ භික්ඛු සතෝ හෝති. ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස. එතනින් එහාට මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ කොහොමද භික්ෂුව සිහියෙන් යුක්තව වාසය කරනවා කියලා කියන්නේ මහණෙනි භික්ෂුව මේ කයෙහි කය අනුව බලමින් වාසය කරනවා ආතාපි සම්පජානෝ සතිමා සිහියෙන් නුවණින් සහ කෙලස් තවන වීර්යෙන් යුක්තව කය පිළිබඳව සිහිය පවත්වනවා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ පංචස්කන්ධ ලෝකය පිළිබඳ ඇලීම් ගැටීම් දුරු කරමින් ඒ විදිහට සිහිය පවත්වමින් කටයුතු කරනවා කියලා මේ විදිහට අර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ආකාරයට කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානය දියුණු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වනවා කතංච භික්කවේ භික්ඛු සම්පජානෝ හෝති. ඉද භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති මේ විදිහට සම්පජානකාරී බව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනෝ ඉදිරියට යනකොට ආපස්සට එනකොට නුවණින් විමසා බලමින් ඒ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම ඉදිරිය බලනකොට, පසුපස බලනකොට, අතපය දිගහරිනකොට, හකුලවනකොට, ඒ වගේම සිවුරු පාත්‍රා ආදිය දරනකොට, ආහාර පාන අනුභව කරනකොට වළඳනකොට, ඊළඟට වැසිකිලි කැසිකිලි යනකොට ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හෝති යනකොට එනකොට ඉන්නකොට ඊළඟට වාඩි වෙලා ඉන්නකොට නිදා ගන්නකොට කතා බහ කරනකොට නිහඬව ඉන්නකොට මේ හැම මොහොතකදීම නුවණින් සිහි කරමින් එය සිදු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ ඉන්නනතුරුව මෙහිදී පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට භික්ෂුව සිහියෙන් සහ නුවණින් වාසය කරන්නේය එහෙම නැත්නම් සිහියෙන් සහ නුවණින් වාසය කළ යුතුය යන බව තථාගතයන් වහන්සේගේ අනුශාසනාවයි කියලා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සූත්‍ර දේශනා පාදක කොටගෙන අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ සතිය සහ සම්පජඤ්ඤය දෛනික ජීවිතේ කෙසේ පවත්වා ගත යුතුද සතිය කියන්නේ කුමක්ද? සම්පජඤ්ඤය කියලා කියන්නේ කුමක්ද? මේ දෙකේ ගති ලක්ෂණ අපි කොහොමද හඳුනාගන්නේ? හඳුනාගෙන දෛනික ජීවිතයේදී ඒවා පුරුදු පුහුණු කරමින් නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කරන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරමින් අද දේශනාව සිද්ධ කරන්නට. අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන සතිය කියන්නේ කුමක්ද? සති චෛතසිකය කියන්නේ අපේ මනසේ පහළ වෙන කුසල චෛතසිකයක්. සිතේ මතුවෙන ගුණාංග කුසල් අකුසල් කියන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට කුසල පක්ෂයේ යෙදෙන චෛතසික ධර්මයක් තමයි ගුණාංගයක් තමයි සතිය කියලා කියන්නේ. එය සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසික ධර්මයක් නිසා සෝභන සාධාරණ චෛතසිකයක් හැටියට දක්වනවා. සෝභන සිත් කියන්නේ කුසල් සිත්වලට රසෝබන සාධාරණ කියන්නේ සෑම කුසල් සිතකම පොදුවේ නොඇරදීම යෙදෙන චෛතසික ධර්මයක් නිසා. මේ සති චෛතසිකයේ මූලික ගුණාංගය තමයි අට කතාවේ දක්වන්නේ සරණං සති සිහි කර දෙන්නේ සතියයි. එහෙමනම් සති චෛතසිකයේ ස්වභාවය තමයි දේවල් සිහි කර දෙන ගතිය. ඒතර මොනවද සිහි කර දෙන්නේ? වර්තමාන ධර්ම සිහි කරලා දෙනවා, අතීත ධර්ම සිහි කරලා දෙනවා, ඒ වගේම ඒවාෙහි පවතින ධර්මතා සිහි කරලා දෙනවා නිවන සිහි කරලා දෙනවා මේ විදිහට සති චෛතසිකය විවිධාකාරයෙන් ප්‍රගුණ කරන්නට පුළුවන් දියුණු කරන්නට පුළුවන් නිර්වාණ අවබෝධය සඳහා බුදුරජාණන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම හැටියට ධර්ම 37ක් දක්වනවා ඒ 37න් අවස්ථා 8කදීම මේ සතිය නිර්දේශ කරනවා බෝධිපාක්ෂික ධර්ම හැටියට. එතකොට මේ අවස්ථා 8ේදී සතර සතිපට්ඨාන හැටියට අවස්ථා 4ක යෙදෙනවා. ඒ සතර සතිපට්ඨාන හැටියට යෙදෙන තැන මේ පවතින වර්තමාන සංස්කාර ධර්ම සිහි කර දෙන ගතිය. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම හැටියට ඒ සතියේ යෙදෙනවා. ඉන්ද්‍රිය ධර්ම හැටියට ක්‍රියාත්මක වෙනකොට අතීත නාම රූප ධර්ම අතීත සංස්කාර ධර්ම සිහි කර දෙන ගතිය. ඊළඟට බල ධර්ම සහ බොජ්ජංග ධර්ම හැටියට සතිය දක්වනෝ ඒවාෙහිදී නිවන සිහි කරලා දෙන ගතිය මෙන්න මේ විදිහට මූලික වශයෙන් සති චෛතසිකයේ තියෙන සිහි කර දීමේ ගුණය ඒ සිහි කර දෙන්නේ මොනවද කියන කාරණය අපි ඒ සතිය පුරුදු පුහුණු කරන ස්වභාවය අනුව වඩාත් පුළුල්ව වඩාත් සංකීර්ණව එය නිවනට උපකාර වෙන ආකාරයෙන් පුරුදු පුහුණු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ සිහි කර දෙන ලක්ෂණය අපට දෙවිධයකින් තේරුම් ගන්නට ඕන ඒකාග්‍රතාවය දියුණු කරන්නට අපි යමක් සිහි කරන ආකාරය වෙනයි ප්‍රඥාව දියුණු කරන්නට අපි යමක් සිහි කරන ආකාරය වෙනයි ඒකාග්‍රතාවය දියුණු කරන්නට සිහිය පුහුණු කරනවා නම් එතනදී අපි එකම අරමුණක් කෙරෙහි අවධානය පවත්වමින් එයම පමණක් සිහි කරන්නට නිතර නිතර උත්සාහවත් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ආනාපාන සති කමඨහන ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අවධානය යොමු කිරීම සමත භාවනාවක් හැටියටත් විදර්ශනා භාවනාවක් හැටියටත් දෙවිධයටම පුහුණු කරන්නට පුළුවන් කර්මස්ථානයක්. සමත භාවනාවක් කියන්නේ ඒකාග්‍රතාවයේ දියුණු වෙන ආකාරයට සිහිය පැවැත්වීම. විදර්ශනා කියලා කියන්නේ සම්පජඤ්ඤයේවත් ප්‍රඥාව අවදි වෙන ආකාරයට සිහිය පැවැත්වීම. දැන් ආනාපාන සතිය දියුණු කරන්නේ ඒකාග්‍රතාවයේ වැඩෙන හැටියට ඒ කියන්නේ සමත භාවනාවක් හැටියට නම් එහිදී කළ යුතු වෙන්නේ ඒ ආස්වාස ප්‍රස්වාස වායු ධාරාව යම් එක තැනක තමන්ට දැනෙන ආකාරයේ පමණක් සිහි කිරීම. එතකොට උදාහරණයක් හැටියට බොහෝ භාවනාචාර්යවරු උපදෙස් දෙනවා නාසිකාග්‍රේ හෝ තොල අග හෝ ඒ හුස්ම රැල්ල ස්පර්ශ වෙන ආකාරය ගැන පමණක් අවධානය පවත්වාගෙන ඒ වායු ධාරාව ගැනම නැවත නැවත සිහි කරන්න. තොර වෙනත් කරුණු ගැන අවධානය යොමු කරන්නේ නැහැ. වෙනත් දේවල් මතක් වෙනවා නම් ඒවයින් වහාම සිත ඉවත් කරගෙන යලිත් අදාළ කර්මස්ථානයේම පිහිටවනවා. එතකොට අන්න ඒ විදිහට වෙනත් අරමුණු කරා යන්නට නොදී ඒ එකම අරමුණ නැවත නැවත සිහි කරමින් සිහිය පුහුණු කිරීම ඒකාග්‍රතාවයේ දියුණු කරන්නට අපට උපකාර වෙනවා. නමුත් විදර්ශනාවක් හැටියට අපි සිහිය පුහුණු කරනකොට එහෙම නෙමෙයි. ආත්පස සිහි කරන්නට අපි උත්සාහ කරන්නේ. මොකද එතකොට තමයි ප්‍රඥාව අවදි කරගන්නට උදව් ප්‍රඥාව කියන්නේ හේතුඵල සම්බන්ධතාවයේ දකින්නට ඒ සංස්කාර ධර්මයන්හි පවතින ත්‍රිලක්ෂණ අවබෝධ කරන්න ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් මේ ධර්ම දකින්න ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්මාදී වශයෙන් ඉතා සූක්ෂම විදිහට බෙදා බලන්නට මෙහෙම විවිධ පැතිවලින් ධර්මතා දකින්නට අපට සිහිය උපකාර වෙනවා නමුත් ඒ විදිහට ප්‍රඥාව අවදි කරන්නට නම් සිහිය අර එක අරමුණක එකම ස්වરૂපයෙන් පැවැත්වීම නොවේ ආත්පස ධර්මතා සිහි කරන ආකාරයෙන් පුරුදු පුහුණු කරන්නට ඕන. ඒ නිසා ආනාපාන සතියම විදර්ශනාවක් හැටියට සම්පජඤ්ඤයේ උපදවන හැටියට පුහුණු කිරීමේදී බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති දීර්ඝ වශයෙන් හුස්ම ගන්නකොට ඒ බව දැනගන්නවා දීර්ඝ වශයෙන් හුස්ම පිට කරනකොට ඒ බව දැනගන්නවා කෙටියෙන් හුස්ම ගන්නකොට ඒ බව දැනගන්නවා. කෙටියෙන් හුස්ම පිට කරනකොට ඒ බව දැනගන්නවා. ඊළඟට සබ්බකාය පටිසංවේදී සමස්ත ආස්වාස ප්‍රස්වාස වායෝ ධාරාවම මනවින් දැනගෙන හඳුනාගෙන ඒවා ස්පර්ශ කරමින් ආස්වාස ප්‍රස්වාස කරනවා ඊළඟට ඒ සමස්ත ආස්වාස ප්‍රස්වාස වායෝ ධාරාව සංසිඳවන බව දැනගෙන එය සංසිඳවමින් ආස්වාස ප්‍රස්වාස කරමු. ඊළඟට ඒ ආස්වාස ප්‍රස්වාසය නිසා ඇතිවෙන ප්‍රීතිය සුඛය નિවරදිව දැනගෙන ආස්වාස ප්‍රස්වාස කරමු. ඊළඟට ඒ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සිහි කරන්නා වූ සිත දකිමින් ආස්වාස ප්‍රස්වාස කරමු. ඊළඟට ඒ ආස්වාස ප්‍රස්වාසය සමග ක්‍රියාත්මක වෙන අනිත්‍ය ලක්ෂණය ඒ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය අනිච්චානුපස්සී, නිරෝධානුපස්සී, අස්සසිස්සාමීති මේ විදිහට බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දකිමින් ඒ පිළිබඳව සිහිය පැවැත්වීම තමයි විදර්ශනාව හැටියට දේශනා කරන්නේ. එතකොට දැන් එකම ආනාපාන සතිය අපට ඒකාග්‍රතාවය දියුණු වෙන හැටියට සමත භාවනාවක් හැටියට පුහුණු කරන්නටත් පුළුවන් ප්‍රඥාව විදර්ශනාව දියුණු වෙන හැටියට විදර්ශනා භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්නටත් පුළුවන්. එතකොට මූලික වශයෙන් සතියෙහි තියෙන්නේ සිහි කර දෙන ගුණය. ඒ සිහි කර දෙන ගුණය ඒකාග්‍රතාවය ඇති වෙන ආකාරයට එකම අරමුණ නැවත නැවත සිහි කරමින් සමත භාවනාවක් හැටියට ප්‍රගුණ කරනවා. හාත්පස සියලු ධර්මතාවයන් දකිමින් ඒවා සිහි කරමින් සිහිය පැවැත්වීම සම්පජඤ්ඤේහෙවත් ප්‍රඥාව අවදි වෙන ක්‍රමයට සිහිය පැවැත්වීමයි. ඒතර ඔය කාරණය අපි මූලික වශයෙන්ම තේරුම් ගන්නට ඕන. එහෙම නොවුනොත් හුඟක් වෙලාවට විදර්ශනා භාවනාව කරනවා කියලා හුඟක් දෙනා අර සමතයක් හැටියට පුහුණු කරන ආකාරයට තමයි සතිය දියුණු කරන්නට උත්සාහ කරන්නේ. ඒ කියන්නේ එකම අරමුණෙහි එකම ස්වરૂපයෙන් එය නැවත නැවත සිහි කරන ගතිය තමයි අපි ප්‍රගුණ කළ යුත්තේ කියලා හිතාගෙන එයටම පමණක් අවධානය යොමු කරනවා. දැන් ඒකෙන් අදහස් කරන්නේ ඒක නොවැදගත් කියන එක නෙමෙයි. ඒක අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. අපිට ඒක අරමුණක බොහෝ වේලාවක් නැවත නැවත සිහිය පවත්වන්නට පුහුණු කරගන්නට ඕන. ඒ ඒකාග්‍රතාවයේ මුල් කොටගෙන සිහිය පැවැත්වීම අපිට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා අරමුණු નિවරදිව වටහා ගන්නට. නමුත් එය පමණයි සිහිය කියලා හිතාගත්තොත් අපි එතන පමණක් රැඳෙන්නට උත්සාහ කරනවා අර සම්පජඤ්ඤය අවදි වෙන හැටියට ප්‍රඥාව අවදි වෙන හැටියට සිහිය පුහුණු කරන්නේ නැතුව. ඒ නිසා මේ ප්‍රභේද දෙක අපි හොඳින් මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන. මේක අපි උදාහරණයක් හැටියට ගත්තොත් නිතරම අපි සිහිපත් කරන කාටත් තේරුම් ගන්නට පහසු උදාහරණය අපේ විදුලි පන්දමක්. ඒ කියන්නේ ඉස්සර අපි පාවිච්චි කරපු ටෝච් එකක් ගත්තහම ඒකේ ඉදිරිපස මූණත සහ පසුපස පියන කරකවලා එහි ආලෝකය අවශ්‍ය නම් එක තැනකට ඉලක්ක කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ ආලෝකය ફોකස් කරනවා කියලා. එතකොට අවශ්‍ය නම් අපට ඒ මොහුනත සහ පසුපස පියන කරකවලා ඒ ආලෝකය විහිදුවන්නට පුළුවන්. එතකොට එකම ආලෝකය අපට සිහින් කරලා එකම ඉලක්කයකට යොමු කරන්නටත් පුළුවන් අවශ්‍ය නම් ඒ ආලෝකයම විහිදුවන්නටත් පුළුවන්. එතකොට එක තැනකට අපි ආලෝකය ඉලක්ක කළොත් එතන පමණයි පැහැදිලිව පෙනෙන්නේ. අන්න වගේ තමයි සමත භාවනාවේදී එකම අරමුණක් කෙරෙහි අපේ අවධානය යොමු කරන. එතකොට සිහියෙන් කරන්නේ සිහි කර දෙන ගතිය. ඒ එකම අරමුණ නැවත නැවත සිහි කර දෙන ගුණය අපි ප්‍රගුණ කරන්නේ. විදර්ශනාවේදී අර විදුලි පන්දමේ ආලෝකය අපි විහිදෙව්වහම හාත්පස මනවින් පෙනෙන්නාසේ අපේ සිහිය සමස්තය පිළිබඳව යොදවන්නට පුහුණු කරනවා ඒ නිසා තමයි අර ආස්වාස් ප්‍රස්වාසයේ පිළිබඳ අවධානය යොමු කරනවා නම් ඒ වායු ධාරාවේ දීර්ඝ බව, කෙටි බව, ඊළඟට සමස්ත වායු ධාරාව, ඒ සමස්ත වායු ධාරාව සංසිඳෙන ආකාරය, ඊළඟට එහි ප්‍රීතිය සුඛය දැනෙන ආකාරය, එහිදී සිත ක්‍රියාත්මක වෙන ආකාරය, ඊළඟට එහිදී අනිත්‍ය බව, නිරෝධය මේ ධර්මතා ප්‍රකට වෙන ආකාරය මේ හැම දෙයක්ම නිවැරදිව දැනගැනීමෙන් ඒවා පිළිබඳව අවධානය යොමු කරමින් තමයි අර නාම රූප ධර්ම සිහි කරන ගතිය එහිදී පුහුණු කරන්නේ. එතකොට මේ විදිහට අපි සතිය පිළිබඳව සතිය කියලා කියන්නේ සිහි කර දෙන ගුණයයි. එතකොට ඒ සිහි කර දෙන ගුණය අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන දෙවිධයකින් අපට පුහුණු කරන්නට පුළුවන්. ඒකාග්‍රතාවයේ දියුණු වෙන ආකාරයටත් පුහුණු කරන්න පුළුවන් සම්පජඤ්ඤයේ හෙවත් ප්‍රඥාව අවදි වෙන ආකාරයට ඒ සිහිය පුහුණු කරන්නටත් පුළුවන් දැන් අපි අද මේ ධර්මදේශනාවේදී කතා බහ කරන්නේ සම්පජඤ්ඤයේ හෙවත් ප්‍රඥාව අවදි වෙන ආකාරයෙන් අපි කොහොමද ඒ සිහිය පුහුණු කරන්නේ කියලා ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ අපි මේ මාතෘකා කළ සතෝ සූත්‍රයේදී දේශනා කරන්නේ සතෝ භික්කවේ භික්ඛු විහෙරෙය්‍ය සම්පජානෝ මහණෙනි භික්ෂුව සිහියෙන් සහ නුවණින් වාසය කරන්නේය යන මෙය තමයි තථාගතයන් වහන්සේගේ අනුශාසනාව වෙන්නේ. ඒතර සිහිය පවත්වන්නටත් ඕන නුවණ පවත්වන්නටත් ඕන මේ දෙකම එක්ව පවත්වාගෙන යාම තමයි සති සම්පජඤ්ඤයයි කියලා සාමාන්‍ය විවාහාරයේදී හඳුනාගන්නේ. එතකොට දැන් මෙතනදී සතිය කියන්නේ එක් ගුණයක්, සම්පජඤ්ඤය කියන්නේ තවත් ගුණයක්. මේ ගුණාංග දෙක එකට මුහුණාට පස්සේ තමයි සති සම්පජඤ්ඤය කියන මේ ලක්ෂණය අපිට දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා සතිය කියන්නේ කොමක්ද සම්පජඤ්ඤය කොමක්ද කියලා වෙන වෙනම හඳුනාගෙන ඒවා වෙන වෙනම පුහුණු කරගෙන ඉන් අනතුරුව ඒ දෙකම එකට මිශ්‍රව ප්‍රගුණ කරන්නට අපේ සිත පුරුදු පුහුණු කළ යුතු වෙනවා. තොර සති චෛතසිකයේහි මූලික ගුණාංග දෙකක් අපි පැහැදිලි කළා. සතිය කියන්නේ කුසල චෛතසිකයක්. එය අකුසල් සිත්වල යෙදෙන්නේ කුසල සිත්වල පමණයි යෙදෙන්නේ. ඊළඟට සති චෛතසිකයෙන් කරන්නේ සරණං සති සිහි කර දෙන ගුණය. එතකොට මොනවද සිහි කර දෙන්නේ? වර්තමාන ධර්ම සිහි කර දෙන ගතිය තමයි සතිපට්ඨානයේ හැටියට ප්‍රගුණ කරන්නේ. අතීත ධර්ම සිහි කර දෙන ගතිය තමයි සති ඉන්ද්‍රිය හැටියට දියුණු කරන්න. සති බොජ්ජංගය හැටියට සති බලය හැටියට දියුණු කරනකොට නිවන ඉලක්ක කොටගෙන ධර්ම සිහි කර දෙන ගතිය. මේ විදිහට එක් එක් අංශ වලින් අපට ඒ සතිය ප්‍රගුණ කරන්න පුළුවන්. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් එහි මූලික ස්වરૂපය, ඒ කියන්නේ සතිපට්ඨාන වශයෙන් සිහිය පුහුණු කරන ආකාරය පැහැදිලි කරනවා. සතිපට්ඨාන වශයෙන් සිහිය පුහුණු කිරීමේදී වර්තමාන සංස්කාර ධර්ම සිහි කර දෙන ගතිය තමයි අපේ ප්‍රධාන වශයෙන්ම පුහුණු කරන්නේ. ඒ නිසා භාවනාචාර්යවරු බොහෝ වෙලාවට සතිපට්ඨානය පිළිබඳව දේශනා කරනකොට වර්තමානයේ ජීවත් කියන වචනය ඒ සඳහා පාවිච්චි කරනවා. වර්තමානයේ ජීවත් කියලා අදහස් කිරීම නිවැරදි නමුත් ඒ වාක්‍ය ඇහෙනකොට හුඟක් දෙනා වැරදි වැටහීමකට එන්නට පුළුවන්. එහෙමනම් අතීතය සිහි කරන්නේ නැතුව අනාගතය සිහි කරන්නේ නැතිව වර්තමානයේ පමණක් ජීවත් වෙනවා වගේ එහෙම නැත්නම් වර්තමානයේ පමණක් සිහි කරනවා වගේ වැරදි ආකල්පයක් මතුවෙන්නට පුළුවන්. එනිසා අපි තේරුම් ගන්නට ඕන වර්තමාන සංස්කාර ධර්ම සිහි කරනවාය වර්තමානයේ ජීවත් වෙනවාය කියන එකෙන් අදහස් කරන්නේ පෙනතුනේ අපේ වර්තමානයේ පිළිබඳ අවධානයෙන් ගිලිහෙන්නේ නැතුව සිත පවත්වන්නට පුහුණු කිරීමයි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් උබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගත්තු රහතන් වහන්සේ නමක් හරි එහෙම නැත්නම් ප්‍රතජන පුද්ගලයෙක් හරි අතීත සංස්කාර ධර්ම තමයි සිහි කරන්නේ. ඉක්ම ගිය සංස්කාර ධර්ම පෙර භවයේ සංස්කාර ධර්ම කිසිවක් දැන් මේ වෙනකොට ඇත්තේ නෑවා නිරුද්ධ වෙලා. එතකොට අතීතය සිහි කරනවා කියලා ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගත්තු තැනැත්තා පෙර භවයේ තමන් කොතනද ඉපදිලා හිටියේ කවර ස්වરૂපයෙන්ද ඉපදිලා හිටියේ කවර නම් ගොත් ඇතිවද හිටියේ කළ කී දේවල් මොනවද? එහිදී කළ කුසල කුසල් මොනවද? ඇසුරු කළ පුද්ගලය මොනවද? ඇසුරු කළ ස්ථාන මොනවද? මේවා පිළිබඳව නැවත නැවත විමසා බලනවා. දැන් එතකොට සම්පූර්ණයෙන්ම අතීතයයි එහිදී සිහි කරන්නේ. හැබැයි එහෙම අතීතයේ සිහි කළා කියලා ඒතනත්තාට වර්තමාණයෙන් සිත ගිලිහෙන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් අතීතයේ සිහි කරන්න ගියාම සිද්ධ වෙන පටලවිල්ල තමයි වර්තමාන සංඥාවෙන් සිත ගිලිහිලා අතීතයේහිම සිත ගිලෙනවා එහෙම නැත්නම් ඒ අතීත අරමුණු අතීත සංඥා භුක්ති විඳින තැනකට මනස යොමු වෙනවා එතකොට ඒ තැනත්තා සිහියෙන් තොරව උපාදානය වෙත අවතීර්ණ වෙනවා ඒ නිසා සිහිය සහ උපාදානය පරිස්සමින් අපි වෙන් කරගන්නට ඕන කුමක් නිසාද සිහිය පවත්වන්නට ප්‍රධානම බාධකය තමයි උපාදානය. උපාදානය දුරු කරන්නට තියෙන සාර්ථකම මෙවලම එහෙම නැත්නම් උපකරණය තමයි සිහිය. බොහෝ විට අතීත කරුණු සිහි කරන්නට ගිය තැන මේ සිහිය සහ උපාදානය අපට පටලැවෙන්නට පුළුවන්. ඒක අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. උදාහරණයක් ඇටියට මෙහෙම පැහැදිලි කරගත්ත හැකි අපි මීට වසර 4-5කට ඉහතදී සිදු වුණු සිදුවීමක් අද දවසේ තමන්ගේ පුටුව උඩ වාඩි වෙලා එහෙම නැත්නම් ඇඳේ හාන්සි වෙලා තමන් සිහි කරනවා කියලා හිතුවොත් ඒ වසර 5කට ඉහතදී සිද්ධ වුණු සිදුවීම කෝපය දනවන මනස වික්ෂිප්ත කරන තමන් රොස්සන් නැති සිද්ධියක් නම් තමන් සිහි කරන්නේ. එතකොට උපාදානයෙන් එය මතක් වෙනකොට එදා ඒ සිද්ධ වෙච්ච සිදුවීම එහෙම පිටින්ම මේ මොහොතෙත් මනසින් භුක්ති විඳින තැනකට නොදැනුවත්වම තමන් අවතීර්ණ වෙනවා. ඒ කියන්නේ එදා තමන්ට යම්කිසි කෙනෙක් දොස් කිව්වා නම් නිග්‍රහ කළා නම් ඒ පිළිබඳව තමන්ට නොසතුටක් ඇති වුණා නම් අද මේ වෙලාවේ තමන් ඇඳ උඩ හාන්සි වෙලා ඉන්නේ එහෙම නැත්නම් පුටුව උඩ වාඩි වෙලා ඉන්නේ සුව පහසුවෙන්. නමුත් ඒ තමන් ඉන්න තැනවත් නිනව් නැතුව තමන්ට ඒ වසර 5කට ඉහතදී සිදුවෙච්ච සිදුවීම ඒ පුද්ගලයා ඒ අවස්ථාව ඒ වෙලාවේ දැනුණු මානසික කම්පනය ඒ වෙලාවේ දැනුණු මානසික නොසතුට මේ සියල්ලක් ඒ වෙලාවේ සිද්ධ වුණු විදිහටම දැන් නැවත නැවත මනසේ මතුවෙන්නට පුළුවන් එතකොට මේ ආවේගය, මේ කෝපය ඒහා සමානව හෝ ඊට අඩු වැඩි වශයෙන් මේ මොහොතේ ජනිත වෙනවා. එතකොට Tamanට නිනව් නැතුව යනවා. Taman මේ සැහැල්ලුවෙන් පුටුවක් උඩ වාඩි වෙලා ඉඳිමින් අතීතය සිහි කිරීමයි මේ කරන්නේ. මේ ඇඳේ හාන්සි වෙලා සුව පහසුවෙන් ඉඳිමින් මේ අවුරුදු 5කට ඉස්සරලා සිදුවෙච්ච සිදුවීමකුයි මේ සිහි කරන්නේ කියන එක Tamanට නිනව් නැතුව ඒ සිද්ධිය ඒ ආකාරයෙන්ම මේ මොහොතේ මනසින් විඳිමින් මානසික ආවේගයන් මතුවෙන්නට පුළුවන්. අන්න එහෙම වෙනකොට ඒතනත්තා වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි අතීතය භුක්ති විඳිනවා. ඔහුගේ පංචස්කන්ධය තියෙන්නේ වර්තමානයේ උනාට මනෝමය වශයෙන් ඒතනත්තා සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ භුක්ති විඳින්නේ අතීතයයි. එතකොට එතන තියෙන සිහිය නෙමේ එතන තියෙන උපාදානය. අනාගතය සම්බන්ධවත් අපට ওই සිද්ධියම වෙනවා තවම සිදු වෙලා නැති අනාගතයේ සිදු වේවිය කියලා අපි හිතන උපකල්පනය කරන දේවල් අපි යම් යම් ආකාරයෙන් කල්පනා කරන්න ගියාම අපිට වර්තමානයේ නිනව නැතුව ගිහිල්ලා අතීත අනාගතයේ සිදු වේවියයි හිතන දේ පිළිබඳව බිය තැතිගැන්ම කෝපය නොසතුට රාගය මෙබඳු මනෝභාවයන් උත්සන්න වෙන්නට පුළුවන් වර්තමානයේ නිනව නැතුව ගිහිල්ලා එහෙම වෙනකොට ඒ කුමක්ද අනාගත උපකල්පන භුක්ති විඳිමින් ඒවා උපාදාන කිරීමයි එතනදී ඇති වෙන්නේ. එතකොට වර්තමානයේ ජීවත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අපට අතීතය සිහි නොකල යුතුයි අනාගතයේ උපකල්පනය නොකල යුතුයි කියන අදහස නෙමෙයි අතීතය සිහි කරනවා නම් අපට සිහි කල්පනාව තියෙන්නට ඕන මම දැන් මේ වෙලාවේ මේ පුටුවේ වාඩි වෙලා එහෙම නැත්නම් ඇදේ හාන්සි වෙලා සුව පහසුවෙන් මේ ඉක්ම ගිය කරුණකුයි සිහිපත් කරන්න. ତොර වසර 5කට කලින් ඒ ගැටුම්කාරී මානසික තත්වයක් ඇති වුණු අවස්ථාව නම් දැන් සිහි කරන්නේ Tamanට එදා සිද්ධ වෙච්ච සිදුවීම මනවින් සිහි කරන්න පුළුවන්. ඒ පුද්ගලයෝ එදා ඇති වෙච්ච මානසික තත්වයන් සියල්ලක් මේ මොහොතේ සිහි කරන්න පුළුවන්. හැබැයි එය භුක්ති විඳින්නේ නැතිව ඒ මානසික ආවේගය යලි මතු කරගන්නේ නැතිව මේ මොහොත පිළිබඳව දැන් ඉන්න తත්වයේ පිළිබඳ අවදිමත් සිතින් මම මේ පුටුවේ වාඩි වෙලා ඇඳේ හාන්සි වෙලා ඉක්ම ගිය කරුණකුයි මේ සිහි කරන්නේ කියන කාරණය දැනගෙන අතීතය සිහි කරන්න පුළුවන්. අන්න එතනදී කුසල චෛතසිකයක් වූ මේ සති චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. උපාදානයේ යටපත් කරලා කාරණය નિවරදිව සිහි කරගන්න. එතකොට එතන අතීත ධර්ම සිහි කරනවා. හැබැයි වර්තමානයේ පිළිබඳව සහ අතීතයේ පිළිබඳව සතියෙන් යුක්තව. ඒ උපාදානයක් හැටියට භුක්ති විඳින්න නැතිව. ඒ වගේම තමයි අනාගතය පිළිබඳ උපකල්පනය කරන්න පුළුවන් ඉදිරියේ මෙහෙම වෙන්න පුළුවන් මේ විදිහට ගියොත් මේ මේ විදිහෙන් වෙන්න පුළුවන් මේ විදිහ අනතුරක් වෙන්නට පුළුවන් මේ විදිහේ ලාභයක් වෙන්නට පුළුවන් කියලා අනාගතය පිළිබඳව වර්තමාන සාධක ඇසුරින් දැන් සම්මා සම්බුදුවරු පවා වර්තමාන සාධක ඇසුරින් අනාගතේ මේ මේ විදිහට සිදු වෙනවා කියලා ඇතැම් අවස්ථාවල විවරණ දෙනවා. එතකොට අනාවැකි පළ කිරීමක් නෙමෙයි. අනාවැකි පළ කිරීමේදී අනුමාන වශයෙන් යමක් ප්‍රකාශ කිරීමයි සිද්ධ වෙන්නේ. බුදවරු අනාවැකි පළ කරන්නේ බුදවරු විවරණය කරනවා. මේ හේතු ප්‍රත්‍යයන් මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට අනාගතේ මේ බඳු ඵලයක් ගොඩනැගෙනවා. එතකොට ඒ විදිහට යම්කිසි යෝගාවචරයකට එහෙම නැත්නම් නිවන පිළිබඳව සිත පුහුණු කරන කෙනෙකුට වර්තමාන සාධක ඇසුරින් අනාගතයේ මෙහෙම මෙහෙම සිදුවෙන්නට මේ සාධක බලපානවා කියලා හේතුඵල වශයෙන් විමසා බැලීම, උපකල්පනය කිරීම වරදක් නෙමෙයි. එය ප්‍රඥාව අවදි කරගන්නටත් අනාගතයේ සිදුවිය හැකි අනර්ථයන් වළක්වා ගන්නටත් අපට උපකාර වෙනවා. නමුත් එතනදී අපට සිද්ධ වෙන පටලැවිල්ල තමයි අනාගතයේ සිදුවිය හැකියි අප විසින් අනුමාන කරන දේවල් පිළිබඳව කල්පනා කරන්නට යොමු වුනහම නොදැනුවත්වම වර්තමාන සංඥාවලින් ගිලිහිලා ඒ අනාගතයේ භුක්ති විඳින තැනකට අනාගතයේ සිදුවිය හැකි දේ පිළිබඳව මේ මොහොතේ බිය තැති ගැනීම ඇති කරගන්නට අනාගතයේ විය හැකි දේ පිළිබඳව මේ මොහොතේ කෝපය ආවේගය ඇති කරගන්න අනාගතයේ තමන් සැලසුම් කරන දේවල් පිළිබඳ තෘෂ්ණා මූලික හැඟීම් වලින් මේ මොහොතේ සිත ව්‍යාකූල වෙන්නට හේතු වෙන්නට පුළුවන් එහෙම වුණොත් එතන තියෙන්නේ උපාදානයයි සතිය නොවේ එනිසා වර්තමානයේ ජීවත් වෙනවා කියන තැනින් අදහස් කරන්නේ අතීතය සිහි කළත් අනාගතය පිළිබඳ උපකල්පනය කළත් මේ මොහොතේ Tamanගේ මනසින් ඒවා සිහි කරන ආකාරය දැනගනිමින් දකිමින් ඒ ධර්ම සිහි කරන්නට පුළුවන් හැකියාව. අන්න ඒ නිසා මේ සතිපට්ඨාන භාවනාවේදී හැම විටම සිද්ධ වෙන්නේ වර්තමාන සංස්කාර ධර්ම සිහි කරන ගතිය. මේ මොහොතේ Tamanගේ කය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ මොහොතේ Tamanගේ සිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ මොහොතේ Tamanට දැනෙන සුඛ දුක්ඛ උපේක්ඛා ආදී වේදනාවන් කොහොමද දැනෙන්නේ? මේ මොහොතේ ක්‍රියාත්මක වෙන සංස්කාර ධර්මයන් චිත්තචෛතසික වශයෙන් ඒ වගේම නාම රූප ධර්ම වශයෙන් කොහොමද අපි નિවරදිව වටහා ගන්නෙ? අන්නේ විදිහට මේ පවතින සංස්කාර ධර්මයන් පිළිබඳ පූර්ණ අවධානය පවත්වන්නට පුරුදු පුහුණු වීම තමයි සතිපට්ඨානයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට එහිදී අතීතය භුක්ති විඳින්නේ නැතිව අනාගතය උපකල් අනාගත උපකල්පනයන් තුල හිර නැතිව වර්තමාන සංස්කාර ධර්ම තාම නිවරදිව ඒ ඒ සිදුවෙන සිදුවෙන ආකාරයෙන් සිහිපත් කරලා දෙන්නට අර සති චෛතසිකය සමත් වෙනවා හරියට සිහිය පුහුණු කරනකොට. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි CCTV කැමරාවක් සක්‍රිය කරලා තිබ්බහම ඒ කැමරාව ඉදිරිපිට අපි කරන කියන සෑම දෙයක්ම ඒ කැමරාවේ සටහන් වෙනවා අතීත කරුණු එක්කලා පටලවෙන්නෙත් නැහැ අනාගතයේ සිදුවෙන දේවල් එක්ක පටලවෙන්නෙත් නැහැ ඒ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන දේ මනවින් සටහන් වෙනවා අන්න ඒ වගේ අපේ කය යම් යම් ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ හැසිරෙන්නේ ඒ හැසිරෙන හැසිරෙන ආකාරය යථා යථාවා පනස්සකායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති අපේ කය හැසිරෙන හැසිරෙන ආකාරය අපි හිටගෙන නම් ඉන්නේ ඒ බව ඉඳගෙන නම් ඉන්නේ ඒ බව ඇවිදිනවා නම් ඒ බව අතපය හසුරුවනවා නම් ඒ බව එතකොට ආස්වාස ප්‍රස්වාස කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒ බව ඊළඟට කතා කරනවා නම් ඒ බව මේ සියල්ලක්ම අපට ඒ ඒ අවස්ථාවේදී අපේ කය හැසිරෙන්නේ කොහොමද ඒ ස්වરૂපය ගැන අපි අවදියෙන් එහෙම නැත්නම් අවධානයෙන් ඉන්නට සිහිය පුරුදු පුහුණු කරමු. එතකොට මෙහෙම පුරුදු පුහුණු කිරීම අපේ දෛනික ජීවිතයේදී මේක භාවනාවක් හැටියට එක තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කරන කටයුත්තක් හැටියට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර ඉරියව්වේම දෛනික ජීවිතේ පුරුදු පුහුණු කළ යුතු කර්තව්‍යයක් හැටියට. එතකොට එහෙම පුහුණු කිරීම නිසා තමයි අපිට ඇවිදගෙන යනකොට পায় පැකිලිලා වැටෙන්නේ නැති වෙන්නට අපිට කකුල තියෙන තැන ගැන ඒ කකුල තියෙන ස්වરૂපය ගැන ඒ එක කකුලක් තියලා ඒකට බර කරලා අනිත් කකුල ඔසවන ආකාරය ගැන මේවා ගැන අපට අවදිමත් සිතින් ක්‍රියාත්මක වෙනවා නම් ඒ කියන්නේ සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් পায় පැකිලිලා වැටෙන්නට තියෙන ඉඩ කඩ බොහෝ කොට අවම කරගන්නට පුළුවන් වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට ඉහලින් තියෙන මොකක් හරි කොන්ක්‍රීට් එකක හරි එහෙම නැත්නම් ලීයක හරි උළුවස්සක හරි ඔළුව හැපෙන්නට පුළුවන් එහෙම නැත්නම් එකවරම වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට පිටිපස්සේ තියෙන මේසේ මුල්ලේ කුණටිය හැපෙන්නට පුළුවන්ද? එතකොට ඒ ඉදිරිපස ගැන පසුපස ගැන උඩ ගැන යට ගැන යම්කිසි අවදිමත් බවකින් යුක්තව අපි කටයුතු කරනවා නම් සිහියෙන් කටයුතු කරනවා නම් ඒ බඳු අනතුරු බොහෝ කොට අපට වළක්වා ගන්නට පුළුවන්. ඊළඟට සමහර වෙලාවට අපි කලබලයට ඉක්මනින් වැඩ කටයුතු කරන්න ගිහිල්ලා ලිපේ තියලා තියෙන භාජනයේ සමහර වෙලාවට අතපිලිස්සෙන ආකාරයට ඒ භාජනේ අල්ලන්නට පුළුවන්. ඒකේ පියන ඔසවන්නට පුළුවන්. ඊළඟට තමන්ම පාවිච්චි කරලා පැත්තකින් තියපු ආයුධයේ අතපය හැපිලා තමන්ගේම අතපය කැපෙන්නට පුළුවන්. මේ බඳු බොහෝ අනතුරු වලින් අපට ජීවිතය ආරක්ෂා කරගන්නට පුළුවන්, කය රැක ගන්නට පුළුවන්. දෛනික ජීවිතයේ අපි සතිය පවත්වා ගන්නට පුරුදු පුහුණු වෙනවා නම් අර නිවන් දකින්නට එහි තියෙන ප්‍රයෝගීතාවයට අමතරව දෛනික ජීවිතයේ බොහෝ අනතුරු වළක්වා ගන්නට අපට සිහිය පවත්වා ගැනීම උපකාර වෙනවා. ඒ වගේම කායික වශයෙන් යම් රෝගී තත්වයන් ඇති වෙනවා නම්, කයේ ඇති වෙන යම් යම් කටුක වේදනාවන්, සුඛ වේදනාවන්, උපේක්ඛා වේදනාවන්, ඒවා ගැන අවදියෙන් ඉන්නවා නම් තමයි දැන් මේ වගේ වේදනාවක් දැනෙන්නේ ඇයිද? ඒ කොමක් නිසාද? ඒක යම්කිසි රෝගී තත්වයක පෙර නිමිත්තක්ද? එහෙම නැත්නම් ඉරියව් පැවැත්වීමේ වරදක්ද ආහාර පාන ගැනීමේ වරදක්ද මේවා අපට નિවරදිව පැහැදිලි කරගන්නට පුළුවන් අපි සිහියෙන් යුක්තව කය පවත්වනවා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම් වෙනසක් සිද්ධ වෙනවද ඒ වෙනස සිද්ධ වෙන්නේ රෝගී තත්වයක් නිසාද මේවා අපට මනවින් වැටහෙන්නට ගන්නවා අපේ රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුව අවුරුදු 100ක් වැඩ හිටියා උන්වහන්සේ අපවත් වෙන දවසේ උදෑසන තරමක් හුස්ම ගැනීම අපහසු වෙලා උන්වහන්සේ සිහිපත් කළා මේක තමයි පනාදිනවා කියලා කියන්නේ. එතකොට ඊට පෙර අවස්ථාවලත් උන්වහන්සේට හුස්ම ගන්න අපහසු වෙලා කයේ යම් යම් බරපතල පීඩාවන් ඇති වෙච්ච අවස්ථා ඕනතරම් තියෙනවා. නමුත් ඒ වෙනදා ඇති වෙන කායික පීඩාව වෙනදා ඇති වෙන ආස්වාස ප්‍රස්වාසයේ වෙනස සහ මේ දිනේ ඇති වෙච්ච වෙනස උන්වහන්සේ පැහැදිලිව වෙන්කොට හඳුනාගත්තා මේ මරණය ආසන්න වුණු අවස්ථාවේ මරණය සඳහා කය සැකසෙන ආකාරයයි. මේ ප්‍රාණය නිරුද්ධ වෙන්නට සූදානම් වෙන අවස්ථාවේ ඇතිවෙන తත්වයයි කියන එක උන්වහන්සේට පැහැදිලිව වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් උනේ ඒතරම්ම සතිය දියුණු කරලා තිබුණු නිසා. මෙන්න මේ විදිහට පින්නතුනේ දෛනික ජීවිතයේ අපි කරන කියන දේවල් මනවින් සිදු කරගන්නට අනතුරු අවම කරගන්නට ඊළඟට ලෙඩ රෝග નિවරදිව හඳුනා ගන්නට අපට සිහිය පවත්වා ගැනීම සාමාන්‍ය ජීවිතයේ ප්‍රයෝජන හැටියට අපට මතුවෙනවා. ඊළඟට අපේ සිත පවතින ආකාරය අකුසලයෙහි සිත පවතිනවද කුසලයෙහි පවතිනවද අකුසලයෙන් වළක්වාගෙන කුසලයට යොමු කරගන්නට අපට සිහිය උපකාර වෙනවා ඊළඟට ඒ සිතේ ඇතිවෙන යම් යම් මනෝභාවයන් මේ මොහොතේ නීවරණ පවතිනවද මේ මොහොතේ කුසල ධර්මයන් පවතිනවද ඒව හරියට තේරුම් ගැනීම තුළ තමයි අපිට පුළුවන් වෙන්නේ අකුසලයෙන් සිත වළක්වලා කුසල ආරම්මණයන්හි පවත්වා ගන්න. ඒ නිසා කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතර ආකාරයෙන් වර්තමාන සංස්කාර ධර්ම නැවත නැවත සිහි කර දෙන්නා වූ මේ සති චෛතසිකය දියුණු කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ඒ ලෞකික වශයෙන් බොහෝ ප්‍රයෝජන ඇති කරනවා සාංශාරික වශයෙන් මේ භව ගමන නිමා කරලා නිවන් අවබෝධ කරන්න යථාබෝධය ඇති කරන්නට අපිට මේ සතිය උපකාර වෙනවා. එයිද සතිය යථාබෝධය සඳහා හේතු වෙන්නේ අර పూర్ව උපාදානයන්ගෙන් අපේ සිත ආවරණය වුණොත් අනාගත උපකල්පනයන්ගෙන් අපේ සිත ආවරණය වුණොත් ඒ උපාදානය හැම විටම මේ යථාර්ථය දකින්නට අපට බාධා කරනවා. යථාර්ථය දකින්නට පුළුවන් වෙන්නේ උපාදානයන්ට සිත ගොදුරු කරගන්න නැතිව අතීත අරමුණු භුක්ති විඳින්න නැතිව සිහි කරන්නට පුළුවන්. අනාගත උපකල්පනයන් භුක්ති විඳින්න නැතුව සිහි කරන්නට පුළුවන් නම් වර්තමාන ධර්ම පිළිබඳ හැඟීම් බර වෙන්නේ නැතිව ඒවා දිහා බලන්නට පුළුවන් නම් පමණයි යථාර්ථය දකින්නට අපට සිත අවදි වෙන්නේ. ඒ නිසා සතිපට්ඨානය નિවරදිව පුරුදු පුහුණු කිරීම තුළින් තමයි අපට පුළුවන් වෙන්නේ අතීත අරමුණු භුක්ති නොවිඳ අනාගත උපකල්පනයන් මත හිර නැතිව වර්තමාන අරමුණු පිළිබඳ හැඟීම් බර වෙන්නේ නැතිව අතීතය වර්තමානය අනාගතය කියන මේ සමස්ත ධර්මවල ක්‍රියාකාරීත්වය નિවරදිව සිහි කරන්නට નિවරදිව දකින්නට අපේ සිත සමත් වෙන්නේ මේ සති චෛතසිකය දියුණු කරන දියුණු කරන ප්‍රමාණයටයි. ତොර යම් අවස්ථාවක අපි අතීත අරමුණු වල එල්බ ගන්නවා නම් ඒවා එහි ගිලෙනවා නම් ඒවා භුක්ති විඳිනවා නම් එතකොට අතීත උපාදානයන් නැවත භුක්ති විඳීමකුයි සිද්ධ වෙන්නේ අනාගත උපකල්පනයන් පිළිබඳව අපි හැඟීම් භුක්ති විඳිනවා නම් තවම සිදු නොවුණු දේවල් මනසින් මවාගෙන භුක්ති විඳීමක් සිද්ධ වෙනවා වර්තමාන අරමුණු පිළිබඳ අපි හැඟීම් බරව ආවේගකාරීව ඒ වර්තමාන අරමුණු පිළිබඳව රාග, ద్వේෂ, මෝහ ආදී වශයෙන් කෙලස් අවදි කරගෙන අපි ඒවා සමග ප්‍රතික්‍රියා කරනවා නම් අපිට ඒවාෙහි යථාර්ථය දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා සතිචෛතසිකය දියුණු කරන දියුණු කරන ප්‍රමාණයට තමයි අතීතය භුක්ති නොවින්ද අනාගත උපකල්පනයන් තුල හිර වෙන්නේ නැතිව වර්තමාන හැඟීම් වල අතරමං වෙන්නේ නැතිව මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය මනවින් සිතට සිහි කරගන්නට පුළුවන් වෙන්නේ සතිපට්ඨානය ප්‍රගුණ කිරීමෙන්. ඒක තමයි බුදුරජාන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ සතෝ භික්කවේ භික්ඛු විහෙරෙය්‍ය. මහණෙනි භික්ෂුව සිහියෙන් යුක්තව වාසය කිරීම පතහගතයන් වහන්සේගේ අනුශාසනාවයි. ඊළඟට දක්වනවා සම්පජානෝ සිහියෙන් කටයුතු කරනවා වගේම සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කිරීම. සම්පජඤ්ඤය කියලා කිව්වේ මනා දැනුම් ඇතිව එහෙම නැත්නම් විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්තව ක්‍රියා කිරීම මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා කතංච භික්කවේ භික්ඛු සම්පජානෝ හෝති ඉද භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති මෙහිදී සම්පජානය කියලා කියන්නේ කොමක්ද ඉදිරියට යනකොටත් පසුපසට එනකොටත් හොඳ අවබෝධයකින් යුක්තව ඒ ක්‍රියාව කරන්නට පෙළඹෙනවා. ආලෝකිතේ විලෝකිතේ ඉදිරියේ බලන කොටත් පසුපස හැරිලා බලන කොටත් අවබෝධයෙන් යුක්තව හොඳ වැටහීමකින් යුක්තව ඒක කරන්නට ප්‍රයත්න කරනවා. සම්මිංජිතේ පසාරිතේ අතපය හකුලවනකොට දිගහරිනකොට හොඳ වැටහීමකින් අවබෝධයකින් ඒ සිද්ධ කරනවා. ඊළඟට සංඝාටි පත්ත චීවර ධාරණේ සිවුරු පෙරවනකොට එහෙම නැත්නම් ගිහි අය නම් ඇඳුම් අඳිනකොට ඒ වගේම භාජන පරිහරණය කරනකොට හැම විටම සිහියෙන් යුක්තව කටයුතු කරන්න උත්සාහ කරනවා. අසිතේ පීතේ සායිතේ සායිතේ සම්පජානකාරී හොති. කෑම කනකොට ඒ වගේම බීම જાති පානය කරනකොට ඒ හැම මොහොතකම සිහිය පවත් අවබෝධයෙන් යුක්තව ඒ කටයුත්ත කරන්න උත්සාහ කරනවා. ඊළඟට උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. වැසිකිලි කැසිකිලි යනකොට පවා නිවැරදි වැටහීමකින් අවබෝධයකින් එය කරන්නට උත්සාහ කරන. ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති. එතකොට යනකොට එනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට නිදාගෙන ඉන්නකොට කතා කරනකොට නිහඬව ඉන්නකොට මේ සෑම අවස්ථාවකදීම හොඳ වැටහීමකින් හොඳ අවබෝධයකින් ඒ කටයුතු කරන්නට උත්සාහ කරනවා. මෙන්න මේ විදිහටයි සම්පජඤ්ඤය පැවැත්විය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ විදිහට කිව්වට මේක අපට තරම් පැහැදිලි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අට කතාවේ දක්වනවා මේ සම්පජඤ්ඤය සතරාකාරයකින් දියුණු කළ යුතු බව. ඒ සතරාකාරයක් කියන්නේ කොහොමද? සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤ වශයෙන් සතර ආකාරයකින් මේ විමසිලිමත් ප්‍රඥාව. එහෙම නැත්නම් දැනුම් තේරුම් ඇතිව ඒ කටයුත්ත સિદ્ધ කරනවා කියන මේ කාරණය සතරාකාරයකින් පුහුණු කරන්නට ඕන. දැන් අපි මුලින් සිහිපත් කළානේ සති චෛතසිකයේ ලක්ෂණය තමයි සිහි කර දෙන ගතිය. ඒ සිහි කර දෙන ගතිය වර්තමාන සංස්කාර ධර්ම සිහි කිරීම, අතීත සංස්කාර ධර්ම සිහි කිරීම, ධර්මතාවසයෙන් සිහි කිරීම, නිවන අරමුණු කොට සිහි කිරීම මේ විදිහට විවිධ පැතිවලින් දියුණු කරන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ සම්පජඤ්ඤ සතර ආකාරයකින් අපි ප්‍රගුණ කළ යුතු වෙනවා. පළවෙනි ක්‍රමය තමයි සාත්තක සම්පජඤ්ඤය. ඒ කියන්නේ අපි ඉදිරියට යනවා නම් ආපසු හැරිලා යනවා නම් ඉදිරිපස බලනවා නම් පසුපස බලනවා නම් අතක් පයක් අකුලනවා නම් දිගහරිනවා නම් කෑම කනවා නම් වැසිකිලි කැසිකිලි යනවා නම් ඇඳුමක් අඳිනවා නම් භාජනයක් අල්ලනවා නම් ඒවා පරිහරණය කරනවා නම් මේ කවර ඉරියව්වක් පැවැත්වුවා වුණත් ඒ සෑම ඉරියව්වක්ම පවත්වන මොහොතේදී අපිට සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ කුමක් සඳහාද මේක කරන්නේ මොකද්ද මේකේ අර්ථය? අත දිගාරිනවා නම් අත දිගාරින්නේ මොකටද? අත හකුලවනවා නම් හකුලවන්නේ කොමකටද? ඉස්සරහා බලනවා නම් ඒ බලන්නේ මොකක් බලන්නද? ආපසු හැරිලා බලනවා නම් ඒ ආපසු හැරුනේ මොකටද? එතකොට කෑම කනවා නම් ඒ කෑම කන්නේ මොකටද? බීමක් බොනවා නම් ඒ බීම බොන්නේ මොකටද? මොකක්ද ඒකේ අර්ථය? මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ විදිහට සිහි කරන්නට එහෙම නැත්නම් ඒ අර්ථය විමසා බලමින් ඒ කටයුත්ත කරන්නට උත්සාහවත් වෙනවා. එතකොට කරන ක්‍රියාව සිහි වෙන ගතිය සතියයි ඒ ක්‍රියාව කරන්නේ කුමන අර්ථයක් පිණිසද කියලා විමසා බලමින් කරන ගතිය සම්පජඤ්ඤය. එතකොට සතියෙන් අවධානය යොමු කරන සම්පජඤ්ඤයෙන් එය විමසා බලා කටයුතු කරන්නට පෙළඹෙනවා. එතකොට දැන් මෙහෙම ක්‍රියාත්මක වෙන්නට පුහුණු වුණාම මුල් අවස්ථාවේදී අපිට හිත හිත කල්පනා කර කර අමාරුවෙන් තමයි මේ தත්ත්වය පවත්වා ගන්නට ආරම්භ කරන්නට වෙන්නේ. කාලයගේ ඇවෑමෙන් වඩා හොඳින් ඒවා පුහුණු වෙනකොට තමයි අපට සිහියත් එක්කම මේ කියන විමසිලිමත් ප්‍රඥාව පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට කාරණේ ගැන අවධානය යොමු වෙනකොටම අපට සිහිපත් වෙන්න ගන්නවා කුමකටද මේක කරන්නේ? මොකටද මේක කරන්න කියන ඒ ਵਿਚාරපූර්වක බව ඒත් එක්කම මතුවෙන්නට ගන්නවා. කාලයක් හරියට පුරුදු පුහුණු කරනකොට. දැන් මේ ਵਿਚාරපූර්වක බව විමසිලිමත් ප්‍රඥාව අවදි කර ගැනීමේ තියෙන වටිනාකම ලෝකෝත්තර වශයෙන් අපට හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උදව් වෙනවා වගේම ලෞකික වශයෙන් එදිනදා ජීවිතයේදී අපි කරන කටයුතු අර්ථ සම්පන්නව කරන්නට ඥාන සංප්‍රයුක්තව කරන්නට අපිට මේ වැඩපිළිවෙල උපකාර වෙනවා. ඒ කියන්නේ වෙන තුනේ දැන් හුඟක් වෙලාවට අපි කරන දේවල් මූලික අර්ථය ගිලිහිලා ගිහින් ඒ ඒ අවස්ථාවලදී හැඟීම් බරව එහෙම නැත්නම් ලෝක සම්මුතිය මත අබ්බැහිය මත එහෙම කරන කටයුතු තමයි බහුලව අපි අතෙන් සිද්ධ වෙන්නේ යාන්ත්‍රිකව වගේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ආහාර අනුභව කිරීම අවශ්‍යයි. ඒක අපි දන්නවා. එතකොට බඩ ගිනිනකොට අපිට කෑම කන්න ඕන කියන අදහසක් ඇති වෙනවා. හැබැයි මේ ආහාර ගන්නේ කුමක් සඳහාද? මොකද්ද මේකේ අර්ථය කියන බව සිහි කලේ නැතිනම් ආහාර අනුභව කරන්නේ නිනව් නැතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආහාරය අතට ගන්නකොට කුමක් සඳහාද මේක අනුභව කරන්නේ කුසගෙන නිවා ගන්නට ඊළඟට ආහාර වැඩිපුර ගැනීමෙන් ඇතිවෙන අමතර පීඩා ඇති කරගන්නට නොවේ එහෙම නැත්නම් සෙල්ලම් පිණිස මද වැඩිම පිණිස නෙවෙයි මේ ආහාරය අනුභව කරන්නේ කය නඩත්තු කරගන්න කය පවත්වා ගන්න දිගු කලක් සුවපත්ව ජීවත් වෙන්න කුමකටද දිගු කලක් සුවපත්ව ජීවත් වෙන්නේ මිනිස්සෙක් හැටියට සීලාදී ගුණධර්ම දියුණු කරගන්න ගුණ නුවණ අවදි කරගන්න, මනස දියුණු කරගන්න. ඒ සඳහා කය පවත්වා ගත යුතුයි. ඒ කය පවත්වා ගැනීම සඳහායි මේ ආහාරය අනුභව කරන්න කියන දැක්ම ඇතිව. ඒ අවබෝධය ඇතිව, ඒ පරමාර්ථය සිහි කරමින් ආහාර ගන්නා කෙනෙකුට තමයි ආහාරයේ පමණ දැනගෙන අනර්ථයක් නොවන විදිහට ආහාර අනුභව කරන්න පුළුවන් වෙන්නේ. ඒ මৌলিক අර්ථයෙන් ගිලිහුණු ගමන් ආහාර අනුභව කරන්නේ කවර අර්ථයකින්ද කියලා නිනව නැහැ. එතකොට ආහාර පිළියෙල කරලා අනුභව කරන්න සූදානම් වෙන්නේ කය පවත්වා ගන්නට උනාට ඒක මූලික වශයෙන් අනලා බත් කටක් කටේ තියෙනකොටම දිවට ඒකේ රසය සහ ඒකේ ආග්‍රහණය දැනෙච්ච ගමන්ම නොදැනුවත්වම වගේ මනසේ තෘෂ්ණාව අවදි වෙනවා අර රසයට සහ සුගන්ධයට එතකොට සමහරලාට අද කාලේ නම් ආහාරය හෙනුමත් ඒ කියන්නේ දර්ශනයත් ප්‍රියශීලී විදිහට සකස් කරන එක එක විදිහට වෙනස් කරන්නේ. එතකොට දර්ශනය, ආග්‍රහණය සහ රසය කියන මේවාට ගිජුණු ගම අන්තිමට කය පවත්වන්නටද, කය විනාශ වෙන්නටද, ඉක්මනින් ලෙඩ වෙන්නටද, අකාලේ මැරෙන්නටද, ඊළඟට කුස තද වෙලා අමතර පීඩාවක් ඇති වෙන්නටද මේ කිසිවක්ම නිනව් නැතුව ආහාර අනුභව කරන්නට ඇතැම් අය පෙළඹෙනවා කුමක් නිසාද ආහාර අනුභව කිරීමේ අර්ථය සිහි කරන්නේ නැතිකම නිසා එතකොට ඇඳුමක් අඳිනකොට කුමකටද මේ ඇඳුම අඳින්නේ විලිවසා ගන්නට අවස්ථාවට යෝග්‍ය විදිහට අය සකස් කරගන්නට ඒක නිනව් නැති වුණොත් අන්තිමට ඇඳුම ඇඳට විලිවැහිලා නැත්නම් අවස්ථාවට උචිත නැත්නම් ඒ ඇඳුම අර්ථ සම්පන්න නැති වෙනවා. ගෙයක් හදනකොට මේ ගේ හදන්නේ කුමකටද? Tamanට සුරක්ෂිතව වාසය කරන්න වාසය කරන්නේ කුමක් සඳහාද? Tamanටත් අනුන්ටත් යහපත පිණිස ජීවිතේ පවත්වන්න, ಗುಣධර්ම දියුණු කරගන්න, සත්ක්‍රියාවන්හි යෙදෙන්න. ඒ සඳහා යෝග්‍ය විදිහට මේ ගේ සකසා ගන්නට ඕන කියන එහෙම දැක්මක් ඇතිව අපි කටයුතු කරනවා නම් තමයි අර්ථවත්ව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ. අපි කරන බොහෝ කටයුතු වලදී අපට මූලික අර්ථය ගිලිහිලා ගිහිල්ලා හැඟීම්overline අනිත් අය කරන විදිහට, ඒ අය කියන විදිහට, අපි පුංචි කාලේ ඉඳලා දැනුවත් වෙච්ච ඉගෙනගත්තු විදිහට, එහෙම නැත්නම් ඇබ්බැහි වෙච්ච විදිහට ඔය විදිහේ විවිධ වෙනස් වෙනස් මානසික තත්වයන් තුල අපි වැඩ කටයුතු කරන්න පෙළඹෙන්නේ ඇයි මේ කුමක් සඳහාද මේක කරන්නේ කියන සම්පජඤ්ඤය අපි තුල අවදි නොවන නිසා. ඉතින් මේ විදිහට එකින් එක එකින් එක කල්පනා කරලා බලන්න ගේ දොර සැකසීම, යාන වාහන ගැනීම, ඇඳුම් පැළඳුම් ගැනීම, මිල මුදල් පරිහරණය කිරීම, මේ විදිහේ නොයෙක් දේවල් Tamanට අවශ්‍ය දේවල්ද අනවශ්‍ය දේවල්ද ගෙවල් වල ගෙනත් ගෙනත් ගොඩ ගහගන්නේ කුමක් සඳහාද මොකක්ද ඒකේ අර්ථය මොකක්ද බලාපොරොත්තු එහෙම ප්‍රත්‍යවේක්ෂා කළොත් තමයි අපට හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන සරලව ජීවිතේ පවත්වා ගන්නට පුළුවන් වාහනයක් අවශ්‍යයි ගමනක් බිමනක් යන්නට. නමුත් ඒ අවශ්‍යතාවය සඳහාද වාහනය ගන්න හැඟීම් වලට වහල් වෙලා අරයාගේ වගේ වාහනයක්, මෙයාගේ වගේ වාහනයක්, එහෙම නැත්නම් මේ අර වෙළඳ දැන්වීම කිව්ව විදිහේ වාහනය, එහෙම නැත්නම් Tamanට ඇසට ප්‍රිය වෙච්ච, හිතට ප්‍රිය වෙච්ච, හැඟීම් වලට ප්‍රිය වෙච්ච කවුරු හරි කියපු විදිහේ අනිත් අය අභිබවා යන්නට තොර වාහනේ ගන්න කුමක් සඳහාද? මෙන්න මේ විදිහට නැවත නැවත අපේ අර්ථය සිහි කරමින් අර්ථය මෙනෙහි කරමින් අර්ථය පිළිබඳ විමසා බලමින් කටයුතු කළොත් තමයි ඒ තනත්තාට සම්පජඤ්ඤය අවදි කරගන්නට පුළුවන්. ඒකට කියනවා සාත්තක සම්පජඤ්ඤය කියලා. අර්ථය සිහි කරමින් සම්පජඤ්ඤය අවදි කිරීම. ඊළඟට දෙවැනි කාරණය තමයි සප්පාය සම්පජඤ්ඤය. ඒ කියන්නේ දැන් කරන ක්‍රියාව අර්ථ සම්පන්න වෙන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවට යෝග්‍යද? දැන් Tamanට කකුල දිග අරගන්න, අත දිග අරින්න ඕන වෙන්න පුළුවන්. වේදනාව දුරු කරගන්න, පීඩාව දුරු කරගන්න. නමුත් මේ වෙලාවේ ඒක කිරීම සුදුසුද? ඊළඟට යම් භාණ්ඩයක් මිලදී ගැනීම අවශ්‍ය වෙන්නට පුළුවන්. නමුත් මේ අවස්ථාවේ ඒකට යෝග්‍යද? මේ වෙලාවේ ඒ සඳහා මිල මුදල් තියනවද? ඊළඟට යමක් කියන්න ඕන වෙන්න පුළුවන්. ඒ කීම අර්ථ සම්පන්න. හැබැයි මේ වෙලාවේ ඒක කිව්වොත් අර්ථයක් වෙයිද? මේ සුදුසු මානසික තත්වෙන්දී අහන අය ඉන්නේ. මේ තන සුදුසුද? මේ අවස්ථාව සුදුසුද? මේ වෙලාවේ ඒක කියන්න ගියොත් ඒකෙන් හොඳක් වෙයිද නැද්ද? මේ විදිහට කොච්චර අර්ථවත් දෙයක් වුණත් ඒක ක්‍රියාවට නංවන්නට මේ අවස්ථාව යෝග්‍යද මේ පැන යෝග්‍යද එහෙම නැත්නම් මම ඒ වැඩේ කරන්න සුදුසුද මේ විදිහට Taman පිළිබඳව, අනුන් පිළිබඳව, අවස්ථාව පිළිබඳව, කාලය, වේලාව, තැන ඒ වගේම ඒ වාතාවරණය, පුද්ගලය මේ සියල්ලක් පිළිබඳ ਵਿਚාර පූර්වක වීම තමයි සප්පාය සම්පජඤ්ඤයයි කියන්නේ. එතකොට සාත්තක සම්පජඤ්ඤය කිව්වේ කුමන අර්ථයක් සඳහාද කරන්න කියලා විමසා බලනවා. සප්පාය සම්පජඤ්ඤය කියලා කිව්වේ ඒ වාතාවරණය, ඒ අවස්ථාව ඒකට යෝග්‍යද කියලා විමසා බලනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ගෝචර සම්පජාඤ්ඤය. ගෝචර සම්පජාඤ්ඤය කියන්නේ මේ කරන කටයුත්ත අර්ථවත් වෙන්නටත් පුළුවන්, අවස්ථාවෝචිත වෙන්නත් පුළුවන්. හැබැයි මම ඒක සිහි කල්පනාවෙන්ද කරන්නේ. මම හැඟීම් බරවද කටයුතු කරන්නේ අතීත අරමුණු තුල එල්බගෙනද අනාගත උපකල්පනයන් මත එල්බගෙනද එහෙම නැත්නම් වර්තමාන අරමුණු පිළිබඳ හැඟීම් බරවද කටයුතු කරන්නේ. මම මගේ කය පිළිබඳ, සිත පිළිබඳව, කරන කියන දේ පිළිබඳව හොඳ සිහි කල්පනාවෙන්ද මේ කටයුත්ත කරන්න කියලා Taman පිළිබඳව සතිය අවදි කර ගැනීම. බාහිර පරිසරය ගැන, අවට ලෝකය ගැන කරන ක්‍රියාවෙහි අර්ථය ගැන සතිය අවදි කරගෙන කටයුතු කිරීම තමයි එහෙම සතියෙන් යුක්තවද මම ක්‍රියා කරන්න කියලා විමසා බැලීම තමයි ගෝචර සම්පජඤ්ඤය කියලා අදහස් කරන්නේ. ඊළඟට හතරවෙනි කාරණය අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් මුලාවටපත් වෙන්නේ නැතිව මෙතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා මේ මම තමයි මෙහෙම කරන්නේ මට තමයි එහෙම කරන්න පුළුවන් උනේ කියන ආත්ම මූලික සංකල්පයකින් තොරව මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙලා මේ ක්‍රියාවන් සිදුවෙන ආකාරය ධාතු වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් නිවැරදි දැක්මක් ඇතිව ඒ කටයුත්ත කරන්නට විමසිලිමත් වීම. ඒ කියන්නේ පෙනුතුනි සමහර දේවල් කරනකොට අපට නොදැනුවත්වම දීර්ඝ කාලයක් අපේ මනසේ ඇබ්බැහි වෙලා තියෙන දෘෂ්ටිය මතුවෙනවා. يعني සක්කාය දිට්ඨිය. මම මේක කරනවා. මට තමයි ඒක කරන්න පුළුවන් කියන ආත්ම දෘෂ්ටිය මතුවෙනවා. අනුන් පිළිබඳවත් එහෙමයි. බිරිඳය, සැමියාය, දරුවය, අම්මා තාත්තා ආදී වශයෙන් ඒ පුද්ගල දෘෂ්ටිය අපේ මනසේ අවදි වෙනවා. ඒතකොට එහෙම වෙච්ච ගමන් අර ඇලීම් ගැටීම් මුලාවීම් වලට යන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා යමක් කරනකොට කියනකොට ඒ අවස්ථාවේදීම මෙතන සත්වයේ පුද්ගලයෙක් ඇත්තේ නැහැ. මේ වචනේ කියන්නට සිතුවිල්ල එනවා. ඒ අනුව වචන පිට වෙනවා. අතපය දිගාරින්නට සිතුවිලි පහළ වෙනවා. ඒ අනුව වායෝ ධාරාව ක්‍රියාත්මක වෙමින් රූප කලාප හැසිරෙනවා. මේ විදිහට නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක් හැටියට මේ ක්‍රියා සමූහය සිදුවෙන ආකාරය පිළිබඳ යම් විමසිලිමත් බවක් ඇතිව ඒ කටයුතු කරන්නට උනන්දු තමයි අසම්මෝහ සම්පජඤ්ඤය එතකොට සම්පජඤ්ඤයේ හැටියට කරුණු හතරක් දක්වනවා සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ සාත්තක කිව්වේ අර්ථය සිහි කරනවා අර්ථය ගැන විමසා බලනවා ඊළඟට සප්පාය කියලා කිව්වේ අවස්ථාව පිළිබඳව විමසා බලනවා ගෝචර කියලා කිව්වේ Taman සිහියෙන් දේ කටයුත්ත කරන්න කියලා විමසා බලනවා ඊළඟට අසම්මෝහ සම්පජඤ්ඤය කිව්වේ සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් විනිර්මුක්තව මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන ආකාරය નિවරදිව තේරුම් ගනිමින් ඒ කටයුත්ත කරන්නට උත්සාහවත් වෙනවා. මෙන්න මේ සතරාකාරයෙන් විමස විමසා බලමින් කටයුතු කරන්නට අපේ සිත පුහුණු කරනකොට තමයි નિවරදි දැක්මක් ඇතිව අර්ථ සම්පන්නව ක්‍රියා කරන්නට පුළුවන් වෙන්නේ ඒ වගේම හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් මේ සංස්කාර ධර්මයන් විවිධාකාරයෙන් අවබෝධ කරන්නට යෝග්‍ය වූ විදර්ශනා ප්‍රඥාව අපේ තුල අවදි වෙන්නේ ඒ බඳු සම්ප්‍රඥානියක් දියුණු කිරීම තුළින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී සතෝ භික්කවේ භික්ඛු විහෙරෙය්‍ය සම්පජානෝ අයං වෝ අම්හාකං අනුශාසනේ මහණෙනි භික්ෂුව සිහියෙන් සහ විමසිලිමත් නුවණින් වාසය කිරීම තථාගතයන් වහන්සේගේ අනුශාසනාවයි. ඉතින් මේ උපදේශය භික්ෂුවට පමණක් නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටමයි භික්ෂුන් වහන්සේලා මුල් කොටගෙන මේ දේශනාව කරන නිසායි තථාගතයන් වහන්සේ ඒ ආකාරයෙන් දේශනා කරන්නේ එනිසා යම් ගිහියෙකු හෝ වේවා පැවිද්දෙකු හෝ වේවා දෛනික ජීවිතය තුළ මේ කියන සති සම්පජඤ්ඤය දියුණු කරගන්නට වෑයම් කරනවා නම් ඒ ඒ ප්‍රමාණයට දෛනික ජීවිතයේ කටයුතු નિරවුල්ව අර්ථ සම්පන්නව සිදු කරගන්නට හැකි වෙනවා වගේම ඒ සති සම්පජඤ්ඤය වඩාත් නිවන ඉලක්ක කොටගෙන දියුණු කිරීම තුළින් සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරන්නට විදර්ශනා ප්‍රඥාව දියුණු කරලා යථාබෝධය ලබන්නට මේ සති සම්පජඤ්ඤයයි උපකාර වෙන්නේ.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 වගේම ලෝකවාසීන් ඇතුළු සෑම සියලු දෙනාට ඉක්මන් භවයකදී නිර්වාණාභෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්න. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම අසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක් මේ දෙආකාරයෙන් සිදු කරගත්තා වූ සියලුම කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්තුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා පස්වැනි ජන්මදිනය සමරන සෙහාරා අටුගොඩ දියණියටත් ඒ වගේම එරංග අටුගොඩ මහත්මයා ශ්‍රීමා නිකපිටිය මහත්මිය සුනිල් අටුගොඩ මහත්මයා ඇතුළු ඒ දායකත්වයේ දරන හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න මේ පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද පස්වැනි ජන්මදිනයේ සමරන සහාරා අටුගොඩ දියණියට නිදුක් භව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ඒ දැරියගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිතය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කුසල් දහම් සිදු කරමින් ගුණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්නට ඒ දියණිය ඇතුළු හැම දිනාටම ඒකාන්තයෙන් ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරන හැම දිනාටම පෙරවන් සරණයි